ශ්‍රද්ධාවන්ත පින්නතුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසිනි. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු

මේ විදිහේ විස්තර වශයෙන් ප්‍රතිමෝක්ෂ දේශනාව තිබුණේ නැහැ. පාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී මේ ප්‍රතිමෝක්ෂ දේශනාව තිබිච්ච බව කතාන්තර වලින් සඳහන් වෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පැවතුනේ මීට පළමු බුද්ධාන්තරේ. බුද්ධාන්තරය කියන එකත් තේරුම් ගත ඒ සම් කාල නියම කරන්නේ මේ කල්ප වශයෙන් බුද්ධ ශාසනයේ ව්‍යවහාර කියන්නේ. අසංඛේය කල්ප. එතකොට මහා කල්ප කියලා ওই විදිහේ නම් සඳහන් වෙන්නේ වට. සාමාන්‍යයෙන් මහා කල්පයක් මහා කල්පයක් කොටස් හතරකට බෙදෙනවා. සංවට්ට කල්පේ සංවත්තඨායේ කල්පේ විවට්ට කල්පේ විවට්ටඨායේ කල්පේ කියන සංවට්ට කල්පේ කියන්නේ නැති වෙන කල්පේ ලෝකේ නැති වෙන අවස්ථාවට කියන්නේ ඒකටත් කල්පයක් ගත වෙනවා නැතිවීමට කාලයක් ගත වෙනවා ඒ තරම් දිග කාලයක් ගත වෙනවා සංවත්තඨායි නැති වෙලා නැවතිලා තිබීමේ කාලය. ඒ කොටසටත් ඉබඳුම කාලයක් කාල සීමාවක් ගත වෙනවා. විවට විවට කල්පේ කියන්නේ විවෘත වීම. කියන්නේ හැදෙන කල්පේ. විවට්ටායේ කල්පේ කියන්නේ හැදිලා ඉවර වෙලා තියෙන කල්ප. එතකොට කොටස් කරයි ওই විදියට. මේන් මිනිස්්‍ය වාසය, සත්ත්ව වාසය මේ ලෝකේ ලැබෙන්නේ විවත්තඨායි කියන කල්ප හතරෙන් පංගුවේ. හතරවෙනි කොටස විවත්තඨායි කියන හතරවෙනි කොටසේ සත්වයන් මේ ලෝකේ වාසය කරන්නේ. අනිත් කොටස් තුනේම සත්වයන් වාසය කරන්නේ නැහැ. නමුත් කාල වශයෙන් ඉක්මන කාල වශයෙන් ඔය කාල හතරම සමානයි. අනිත් කොටස් තුනම කාල වශයෙන් සමාන වුණත් මෙච්චර කල් ගියා මෙච්චර කල් ඉක්මුණා මෙච්චර කල් ඉතුරු වුණා කියලා නියම කරගන්න විදිහක් නැහැ. ඔබට ඉර හඳ අනුවනේම සාමාන්‍යයෙන් ඉරේ ඉර පෑවීම ඉර බැසීම කියන මේ දෙක අනුවයි මේ කාලය ගත වෙන්නේ ඒ විදිහේ දෙයක් නැති නිසා ඒ ගත වෙන අනිත් කොටස් තුනේම කාල සීමාව නියම කරන්න බෑ හිතා ගන්න තියෙන්නේ මේ විවත්තඨායි කියන කල්පයෙන් තුන්වෙනි මහා කල්පයෙන් තුන්වෙනි කොටසේ යම් කිසි ප්‍රමාණයක් කාල වශයෙන් ගත වෙනවා නම් ඒ විදිහේ ප්‍රමාණ කාල ප්‍රමාණ තුනක්ම ඒ කොටස් තුනේම ගත වෙනවා. එතකොට මේ විවත්තත්හාය කියන මිනිස්යන් වාසය කරන කල්ප අවස්ථාවේ තමයි දැන් අප මේ වාසය කරන්නේ. මේ විවත්තත්හාය කියන මේ මහා කල්පයෙන් තුන්වෙනි පංගුවේ බුද්ධාන්තර කියන 64ක්. බුද්ධාන්තර 64ක් කියනවා. බුද්ධාන්තරයක් කියන්නේ ඒකත් පුංචි දෙයක් නෙවෙයි. ඒ බුද්ධාන්තරයෙන් තීරණය කර ගැනීමට වර්ෂ සංඛ්‍යාවතේ මෙච්චර අවුරුදු කෝටි ගණනක් ගියා කියලා එහෙම කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සාමාන්‍යයෙන් සත්වයන්ගේ ආයුෂ හැටියට තමයි ඒක නියම කරන්නේ. අර පිරිච්ච කාලේ මිනිස්සු හොඳටම පිරිහිලා යනවා. මේ තිරසනුන් තරමටම පිරිහිලා යනවා. තිරසනුන්ට තරමටම ආයුෂක් කොට වෙනවා. හොඳටම ගුණ ධර්මයෙන් ශරීර වර්ණයෙන් වීර්යයෙන් නුවණින් හැම එකෙම පිරිහුණාම තිරිසංගත සත්‍යයන් වාගේ එබඳුට පිරිහීම් තත්වයකට පැමිණෙනවා. ඒ අවස්ථාවේදී මිනිසයන්ට වයස අවුරුද්ද අවුරුදු 10කට වඩා වෙනවා. අවුරුදු 10කින් ඔක්කොම ඉවරයි. එතකොට අන්න පිරිහිච්චම කාලේ. ඒ කාලේ එක්තරා අන්දමක කලබලයක් ඇති වෙලා විනාශයක් ඇති වෙලා ඒ විනාශයෙන් ඉතුරු වෙච්ච උදවිය සංවේගයට පැමිණිලා ධර්මය ගැන හිතනවා. ඒ ධර්මය ගැන හිතීම නිසා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දියුණු වෙනවා. සාහවෘද්ධ මිනිස්සුන්නේ පරම්පරාව දෙක දෙකක් තුනක් යනකොට අවුරුදු 20 30 40 ඔය විදිහට යනවා. ඕක ගුණ ධර්මයන් වැඩෙන්න වැඩෙන්න ගුණ ධර්මයන්ගේ වැඩිම නිසා මිනිසයන් අතර අන්තිමේදී අවුරුදු 100 ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් වලට වැඩිලා යනවා අවුල. ගුණ ධර්ම වැඩි වෙන නිසා. මෙහෙම ගිහිල්ලා අන්තිමේ ඒ අසංකේත ප්‍රමිනේක එතන ඉඳලා ආයේ නැවතත් අර අවුරුදු 10 ගණනට පිරිහුණාම ඔන්න එක බුද්ධාන්තරයක්. ඔය අතරේ ගෙවෙන්නා වූ වර්ෂ සංඛ්‍යාව මෙච්චර කියලා ප්‍රමාණ කරන්න බෑ. මේ විදිහේම ප්‍රමාණයක් කල්පයෙන් අනිත් කොටස් තුනේම තියෙනවා. ඒ නිසා මහා කල්පයේ කියන එක ඉතාම දීර්ඝ එකක්. මෙන්න මේ බුද්ධාන්තර 64කින් ප්‍රතිබන්ධිත වූ මේ විවත්තත්හාය කල්පයේ තමයි මේ බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ. එතකොට මේ මහා භද්‍ර කල්පයේ බුදුරජාණන් වහන්සේලා පස් නමකට සත්නමකට සීමා වුණා. එයින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයයි මේ ළඟම බුද්ධ ශාසනය. ඒ බුද්ධ ශාසනයේ දේවල් මේ ශාසනයට බලපාන විදිය පේනවා. කාලවක යක්ෂ රාජයාගේ කතාවේ සඳහන් වෙන ඔය ප්‍රශ්නයක් අහලා තියෙන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනා කරපු ධර්මයක්. ඒ නිසා බොහොම බලපාන විදිහක් තියෙනවා ඒ කාශ්‍යප සරුවඥන් වහන්සේගේ ශාසනයේ දේවල් මේ ශාසනයට. කාශ්‍යප සරුවඥන් වහන්සේගේ ශාසනයේ පිළිහිම ගැන එක්තරා අප්‍රවෘත්තියක් සඳහන් වෙනවා. කපිල කියලා කෙනෙක් හිටියා මහතෙරුන් වහන්සේ. සහෝදරයෝ දෙන්නෙක් ඇවිල්ලා මහාන වුණා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාවෙන් පසුව සහතන් වහන්සේලා මේ දෙන්නගෙන් වැඩිමහලු නැත්තා විදර්ශනා භාවනාව කළා රහත් වුණා. මල්ලි බාරදවෝදරය ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඉගෙනගෙන හොඳට ත්‍රිපිටක ධාරී වුණා. ත්‍රිපිටක ධාරී වීම නිසා මේ අතට පිළිසෙලුණා. පිළිසෙල වීමෙන් පස්සේ ඒ පිරිස නිසා ලාභ ලැබුණා, කීර්තිය ලැබුණා, ප්‍රශංසාව ලැබුණා. මේ නිසා මේ ඇත්ත නරකුණ. කොයිතරම් නරකුණාද අධර්ම දේවල් කියන්න පටන් ගත්තා. වැඩිහිටි සංඝයා වහන්සේලා යමක් කිව්වොත් බාරගන්න. ඔබ වහන්සේලා මොනවද දන්නේ? ඔබ වහන්සේලා මොනම දෙයක්වත් දන්නේ නැහැ. හරියට ඒ හතවරේ මෙතක් වාගේ කියලා ওই විදිහේ ඒ දොස් කියනවා. ඔය විදිහේ බුද්ධ ශාසනේ නැති වෙන කාලයක වැඩ කළා. මොකක් වැරද්දද මේ? ඉගෙන ගැනීම වරද. ඉගෙන ගැනීම හොඳ එකක්. නමුත් මේක නරකට හිටියාම කොයිතරම් නරක වෙනවද? බුද්ධ ශාසනේ පෙරලීමටත් උපකාර වෙනවා. ධර්මයේ අධර්මයේ කරන අධර්මයේ ධර්මයේ කරන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. ඒක දවසක් පොය කරන්න බැහැ. මේ විලෝක දේශනා කරන්න බැහැ. පැමිණලා ඉවරලා අනිත් පැත්තෝ මේ අතට පිටපත හාරියා. නිසා මේ අතට ප්‍රධාන ආසනය දුන්නා. පොයේ කරනකොට පාටිමෝක්ෂයේ දෙතනකොට මේ පොත බලාගෙන නෙමෙයි කියන්නේ ප්‍රධාන වශයෙන් පාඩම. මේ භවන් අත්ත විජිනිපත අතින් අරගෙන පාඩමෙන් කියනකොට විජිනිපත අතින් අතට අරගෙන ඒක ඉදිරියේ හිටියාගෙනයි පාඩමෙන් කියන්නේ මේ ත්‍රිපිටක ධාරීමේ කපිල තෙරුණාංශය ඉඳගෙන ඉවර වෙලා තේරාගෙන වම් අතත් අගෙන අරුවානිත් ගත්තා කාටද පාඩම් කියන්නේ ප්‍රාදෝෂික මේ ඇත්තගේ අධර්ම වැඩ නිසා අධර්ම කතා නිසා අනිත් පැත්ත කතා කරන්නේ මෙයාට මොකටද අපි උත්තර දෙන්නේ කියන්නේ පාන් අත තියලා ගැහුවා. මේ ඒ පාන් අත තිබෙන තිබිච්ච තැන මිට හයියෙන් සද්ද වෙන ගහලා ඉවර වෙලා කිසි කෙනෙකුට පාඩන්න ප්‍රාතිමෝක්ෂය. ප්‍රාතිමෝක්ෂය දෙකින් මේකේ වැරදුත් නැහැ. ඕමනාවක් නැහැ කියලා නැතිලා යන්නේ. එදා පාඨා සම්පූර්ණයෙන්ම ක්‍රම ක්‍රමෙන් ක්‍රම ක්‍රමේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිගන්නා විදිහට පැහැදිලිව දෙකන්න ගිහිල්ලා ඒක පටන් ගන්නවා. මෙන්න මේ විදිහට සංවේග සහිත දෙයක් මේ ඇත්ත අදත් අවීචයේ දැහැනවා කියලා ඒක අන්තරෝට සඳහන් වෙන්නේ. ඉතින් කල්පනා කරන්න තියෙන්නේ මේ ලාභයක් නිසා තමන්ට තමන්ගේ යම් කිසි දියුණුවක් ලාභයක් වැඩිම අභිවෘද්ධියක් කියන මේ විදිහේ දෙයක් ඇති වෙච්ච හැටියේම බොහොම සිහියෙන් යුක්තව කටයුතු කරන්නට ඕන. ලාභ ලැබෙනකොට බොහෝ විට ආධාර දෙන්නේ තණ්හාවට වැටෙන්න ඉඩ තියෙනවා. තණ්හාව නිසා අධර්මයට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ වැඩි දියුණුවක්, ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක්, පිරිස් සම්ප්‍රාප්තිය කියන මේවා ලැබෙනකොට බොහෝම තේරුම කල්පනා කරන්න ඕන නෝනින් කල්පනා කරන්න ඕන කල්පනා කළා මොකද අවස්ථාවේදී නරක වෙන්න ඉඩ තියෙනවා මත් වෙන්න ඉඩ තියෙනවා අර බාහු සත්‍ය මදේ කියලා මදයක් තියෙනවා ඉගෙන ගැනීම වැඩි වෙනකොට බාහු සත්‍ය මදේ ඇති එයින් අධර්මයට වැටෙනවා නිසා සාධනය ආරක්ෂා කිරීමට බලාපොරොත්තු වෙන වික්ෂුන් වහන්සේලා අපි නිතරම සිහියෙන් තව කටයුතු කරන්න ඕනේ සීය පාවිච්චි කරන්න ඕන නුවණ පාවිච්චි කරන්න යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරගෙන යන්න ඕන බුද්ධ ශාසනය රැක ගැනීම අපට ආයුධය වික්ෂුන් වහන්සේට ආයුධය බුද්ධ ශාසනය රැකිනවා කියන්නේ බුද්ධ ශාසනික ගුණ දියුණු කර ගැනීමක් තම තමන් තුළ බුද්ධ ශාසනික ගුණ දියුණු කර ගැනීම එක පිරිසක් වෙන් වෙලා දැන් යෝගාශ්‍රමික පිරිස අනිත් නිකායේ පිරිස්වලින් අයින් වෙලා මේ කටයුතු කිරීමේ තේරුම මොකද? බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමටයි මේ බලාපොරොත්තු වෙන්නේ. වෙන කාටවත් පහර ගැනීමටවත් ඒ වගේම ලාභ ලෝභ ප්‍රතිබිම්බටවත් නෙමෙයි. ප්‍රධාන අදහස් බුද්ධ ශාසනය දියුණු කරගන්නට ඒක වෙන් වෙලා කටයුතු කරනකොට වෙන් වෙලා කියන්නේ පිළිදයක් ඇති කර කර නෙමෙයි. සමගි සම්පන්නවම අයින් වෙලා තම තමන්ගේ පිරිස් වෙන වෙනම ගුණයෙන් නුවණින් ප්‍රතිපත්තියෙන් ඕවැන් දිනුන වීම තමයි බුද්ධ සාධනයේ දිනුනේ. ඒවට ආධාර වීමයි අනිත් පැත්තම කරන්නේ. අපි කරන්න ඕන අපෙන් සිද්ධ වෙන්න ඕන කියන ප්‍රධාන වැඩ දෙකක් තියෙනවා. තම තමන් හිතා ගන්න ඕන. මොකද එකක් තමන් තුළ ගුණ නුවණ දෙක දිනු කරගන්න. අනිත් එක අනුන්ට ගුණ නුවණ දෙක වැඩෙන අන්දමට උදව්. ඔන්න ඔය වැඩ දෙක අපෙන් සිද්ධ වෙනවා නම් අපෙන් ලොකු යුතුයකමක් ඉස්ත වුණා වෙනවා. ඒ ලොකු යුතුයකම බුද්ධ ධර්මයේ ආරක්ෂා කරගැනීමේ උපකාර වෙනවා. දෙවියන් සහිත ලෝකයාටත් ඒක උපකාර වෙනවා. එනිසා අපේ අධිෂ්ඨානයේ තරයේම තියාගන්න ඕන. අප ගුණවන්ත වෙන ගමන්ම අප ඥානවන්ත වෙන ගමන්ම අනුනොත් ගුණවන්ත කර ගැනීමට ඥානවන්ත කර ගැනීමට මහන්සි ගන්නවා. ඒ ගුණවන්ත ඥානවන්ත කියන එකේ තේරුම ගුණය ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීම වාගේම ඒ ආරක්ෂා කිරීමට සෑහෙන තරම ධර්මයක් දැන ගැනීමට උදව් වෙනවා. මේ දෙක තියෙනවා නම් සාධනේ තියෙනවා. ලොකු දිනුව අපිට උගත්කම් ඒ තරම් අවශ්‍ය නැහැ. ගුණේ රැක ගැනීමට එතකොට පැමිණි යම් ඉදිරිපත් වෙච්ච යම් කිසි ප්‍රශ්නයකදී නියමාන්දමට ඒකට උත්තර දීමට පුළුවන් තරම් උගත්කම ඇති කර ගන්නවා ඒක හොඳට උත්සාහනවා ප්‍රධාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕන අපේ ගුණේ දියුණු කර ගන්න ගමන් අපේ ධන භාවනා වලට උපකාර වෙන තරමට අපේ දැනීම දියුණු කර ගන්න ඕන දැනීම නැතුව ධන භාවනාව සකස් කර ගන්න අමාරුයි බණ භාවනාව වලට උපකාර වන්න අන්නමට දැනීම දියුණු කරගන්න ඕනේ. ඒ දැනීම දියුණු කරගන්නවා කියන්නේ සත්‍ය විසුද්ධි ඒ ලැබෙන හැටි, විදර්ශනා ඥාන ලැබෙන හැටි ඒවා පිළිබඳව බාධක කරුණු ඒවට උපරවන දේවල් ඔන්නෝ විදිහේ දේවල් ඉගෙන ගන්න ඕන අවශ්‍ය වශයෙන් ඒවා ඉගෙන ගන්න ඕන තවත් පිරිවර වශයෙන් ධර්ම ටිකක් ඉගෙන ගන්නවා. ත්‍රිපිටක ධාරී නෝනට අඩුපාඩුවක් වෙන්නේ නැහැ. එතකොට අන්නේ නිසා අදිස්ථාන කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ මේ බඳු අවස්ථාවලදී මේ අපි කරන්නේ බුද්ධ ශාසනික දියුණුවක් ඒ වගේම අපේ අභ්‍යන්තර දියුණුවයි මේ දෙක දියුණු කර ගැනීම තමයි මුළු සත්ව ලෝක දෙවියන්ගේ දලෝකයාටම උපකාර වෙන්නේ ඒ විදිහේ කල්පනා කරගෙන අපි මේවා කඩ කරගන්නේ නැතුව මේ ප්‍රතිපත්තිය අදුපාඩු කරගන්නට අපි හොඳින් ආරක්ෂා කරගන්න ඕනේ. සාති මොකෙන් දෙයට පුහුණු කරගන්න ඕනේ. ඒක තේරුම පුහුණු කරගන්න ඕනේ. ඒ වගේම සත්‍යයනාව හොඳට කරන්න පුහුණු කරගන්න ඕනේ. තේරුම් පුහුණු කරගන්න ඕනේ. ආපත්‍ය අනාපත්‍ය ආදී දේවල් තේරුම් කරගන්න ඕනේ. ඒ ප්‍රතිපත්තිය වශයෙන් ඒ ජීවත් වෙන කරගන්න ඕනේ. ධර්මයේ අතිනොත් විදේක ධර්ම කොටස් විතරම පුරුදු කරන්න ඕමනයි ඒ කියන්නේ නාම රූප ධර්මයන් සම්බන්ධව එක්තරා දැනීමක් තියාගන්න ඕන විදර්ශනා භාවනාවට ඒක උපකාරණිකක්. ඒ විදිහට ධර්මීය විනයය කියන මේ දෙක එක්තරා ප්‍රමාණයකට දිනු කරගනිමින් අපේ නුවණ දිනු කරගන්න ඕන ඒකම ඒ අනුව ගුණයක් දිනු කරගන්න ඕන. ගුණයයි නුවණයි කියන මේ දෙක දිනු කරගනිමින් මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න දෙවියන් සහ ලෝකයාට උපකාර වෙන්නේ අප හැමදෙනාම බලාපොරොත්තු වන්නා වන්දමට ඒ අමා මහ නිවන ප්‍රත්‍යක්ෂ කරගැනීමට අපට උපකාර වේවා කියන අදහස කියලා.